අපිට සම්බන්ධ කරන්නේ ඉතින් අපිට පටන් ගන්න පුළුවන් සස් වාසයෙන් පටන් ගන්නද පටන් ගන්නවා එන පොඩ්ඩෙන්න ගන්න සම්බුදාරම තේලොස් සත්‍යයි අදස් සුපුරුදු පරිදි 2016 අප්‍රේල් මාස 17 වෙනි ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 2:30ට ආරම්භ වෙන යුරෝපා කල්මිතරන් හායක කරන ඒ වගේම ලෝකවත් යනකොත් කල්මිතරන් හායක සමග එකතු වී කරන ධර්ම වැඩසටහනටයි සම්බන්ධ වෙන්නේ. සවනක සිසිලස අන්තර්ජාල ගුවන්විදුලි සේවය මෙහෙවන වැඩසටහන වලින් තවත් එක් වැඩසටහනක් මේ. ඉතින් අදත් අපිට අප කෙරේ අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට අපට දැන කියා දීම සඳහා වැඩම කර සිටිනා පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සාමණේර සිසිලස විදිහේ මෛත්‍රාත්මක ගෞරවයෙන් පිළිගන්නවා.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 සම්බන්ධයෙන් දේශනා කොට වදාළ ආධ්‍යාත්මික බාහිර සහ සමුදේ වය වශයෙන් ඒ විදර්ශනා ඥාන අන්ති කරගෙන වඩ පිළිවෙල ගැන මාතෘකාවයි අද දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවගත්තේ. මේිට පෙර අපි මේ කාලානුපස්සන සතිපට්ඨානාවේදී ඒ කුල මානසිකාරය සම්බන්ධයෙන් අපි දේශනාවක් කළා ඒ පිළිකුල් භාවනාව වඩන පිළිවෙල ගැන. මම නැවතත් කෙටියෙන් මතක් කර දෙන්නම් මේ දේශනාව ආරම්භයේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ උද්දං පාදතලා අදෝකේත මත්තකා පචපරියන්තං පෝරං නානපකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති ඒකේ අදහස මේ ශාසනයේ සසුන්ගත භික්ෂුන් වහන්සේ පාද තලයේ උඩ කෙස් අග දක්වා සම කෙළවර කොට ඇති নানা ප්‍රකාර අසුචි පිරුණා වූ මේ ශරීරය ගැන පිළිකුල් මනසින් අපික්කෝල මනසින් වාගේ මෙනෙහි කළ යුතුයි කියන වගේ. දැන් එහෙමනම් මෙතන මම තවත් ක්‍රම කීපයක් මතක් කර දෙන්නම් පිළිකුල් භාවනා වර්ධ පිළිවෙල ගැන. මේ මාතෘකාවට පොදුවේ තමන් තමන් දිහාම බලනවා පිළිකුල් වශයෙන්. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගත්තොත් තමන් කණ්ණාඩියක් ඉස්සරහට ගියපුවාම තමන්ගේ ශරීරයේ කණ්ණාඩියෙන් පිළිඹුවන්නාස්සේ තමන් හිතින් තමන්ගේ ශරීරය දිහා බලන්න. නිකන් උඩක ඉඳලා තමන් දිහා බලනවා වගේ තමන්ට තේරෙයි. ඉතින් තමන්ගේ දිහා තමන් බලාගෙන මේ කොටස් වෙන් කරන්නේ නැතිව පාදාන්තේ පටන් හිස දක්වා හිසේ පටන් පාදාන්තේ දක්වා සමෙන් වට වෙලා තිබෙන මේ ශරීර කෝඩෝ දිහා පිළිකුල් අදහසින් පිළිකුල් පිළිකුල් පිළිකුල් කියන අදහසින් බලන්න. එසේ බලනකොට ඉතින් අතීත සංසාරේ දියුණු කරගත්ත මනසක් එහෙමත් නැත්නම් පුරුදු පුහුණු වෙච්ච අත්දැකීම සංසාරගත පුරුද්දක් කියනවා නම් එසේ වරනකොට මේ සම්පූර්ණයෙන් ශරීර අර පිළිකුල් භාවයේ කුපුර කුපුරා ඒ පිළිකුල් දේවල් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සම කුපුරලා මාස් ලේ නහරාද මේ හැම දෙයක්ම එකින් එකට එකින් එකට මතුවෙන්න පුළුවන් සංසාරගත පුරුදු අපේ ළඟ තියෙනවා නා. එහෙම කෙනෙකුට මතු වුණත් නොවුණත් තමන් සම්පූර්ණ ශරීරයේ පිළිකුල් අදහසින් බලනකොට අර කෙස් වල වෙනස, හමේ වෙනස, ඒ වගේ නාසයේ වෙනස, දිවේ වෙනස, කටේ වෙනස, කනේ වෙනස, බෙල්ලේ වෙනස, අතපය වෙනස මේ හැමදේම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා ඒ පිළිකුල් ස්වභාවයට යන ආකාරය තමන්ට තේරෙන්න පුළුවන්, තමන්ට දකින්න පුළුවන්. ඉතින් එසේ සාමාන්‍ය පොදුවේ මේ පටික්කුල මානසිකාරය වඩන ගමනේදී ඊට පස්සේ නැවතත් මේ යෝගියාට පුළුවන් පිළිකුල වඩන්න අර නානාවිද ධාන්‍ය වර්ග පොරවාගත්ත කට බැනගත්ත මල්ලකින් කට විවෘත කරලා ඒ ධාන්‍යයට තෝර තෝරා එක එක ගොඩවල් ගසන්නාසේ මේ යෝගියාට පුළුවන් තමන්ගේ ශරීරය දිහා බලාගෙන කෙස් එකින් එකට එකිනෙකට ගලව ගලවා පැත්තකින් ගොඩ ගහන්න. ඒ වගේම ලෝම කූප ගලව ගලව ගොඩ ගහන්න පුළුවන්. නේපුතු වෙනම, දත් වෙනම, හම වෙනම, මස් වෙනම, නහර වෙනම, ඇට වෙනම ඈ වකුගඩු වෙනම හෘදය වෙනම පපුමස වෙනම අතුරු වෙන අතුරු බහන් වෙනම පැසුණු ආහාර වෙනම නොපැසුණු ආහාර වෙනම හිස් මොලේ වෙනම වෙන වෙනම වෙන වෙනම කොටස් කොටස් වශයෙන් තමන්ට දකින්න පුළුවන් එසේ කොටස් කරමින් කොටස් කරමින් පිළිකුල් වශයෙන් හිතනවා නම් පිළිස්සේ මෙහි කරනවා නම් එයත් පටික්කෝල මනසිකාරය මේක දෙවෙනි පියවර එසේ පටික්කෝල මනසිකාරයේ තමන්ගේ කොටස් එකින් එකට වෙන් කරලා වෙන් කරලා ගොඩවල් ගසලා ගොඩවල් 31ක් ගහගෙන පිළිකුල් වශයෙන් ඒවට වඩන්න පුළුවන් නම් බොහොම හොඳයි. මේකත් එක ක්‍රමයක්. නැවතත් මේ යෝගාවචරයා Tamanට එසේ Tamanගේම කොටස් වෙන් කර කර වෙන් කර කර බලනාසේ බාහිර වශයෙන්ද පොජ්ජලයන්ගේ ශරීර අරමුණු කරගෙන අර සමාධිය විහිදවලා අර ටෝච් එළිය ගහලා යමක් ඈත දෙන්න බලනාසේ අර Tamanගේ ශක්ති සම්පන්න ආනාපාන සති චතුත්ථ ධානය හෝ එහෙමත් නැත්නම් වැරද්ද භාවනාවේ දියුණු කරගත සමාධියක් තියෙනවනම් ඒ සමාධියට සමවැදිර සමවතේ නැගිටලා අනිත් අයගේ ශරීරය දිහා අරමුණු කරගෙන අර කෙස්ලොම් නියදත් ආදී කොටස් වෙන් කර කර වෙන් කර කර අපෝ ගොඩවල් ගසන්න පුළුවන්. එසේ ගොඩවල් ගහන හැම දෙයක්ම පිළිකුල් පිළිකුල් කියන ඕන කරනකොට මේ ප්‍රතිපංශකාර හොඳවර වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගත යුතුයි බාහිර වශයෙන් ගන්න මේ පටික්කොල වස්තුවකට වඩා ආධ්‍යාත්මික ගන්න පටිච්ච මනසිකාරයේදී තමයි නැතක තමයි ධ්‍යාන ප්‍රථම ධ්‍යානෙ වැඩෙන්නේ. බාහිර වස්තුවක වැඩෙන්නේ නැහැ. ඒක උපචාර සමාධිය දක්වා විතරයි හිත දියුණුවන්නේ. නැවතත් මේ යෝගාවචරයාට පුළුවන් අර කොටස් වශයෙන් බෙදාගෙන වැඩවාසේ තව කෙනෙකුට පුළුවන් මේ කොටස් වශයෙන් වෙන් කරන්නේ නැතුව ශරීරයේ දිහා බලාගෙන ශරීරය ඇතුළෙම තියෙදි මේ කොටස වෙන් කර කර තමන් පටික්කුල වශයෙන් මෙනෙහි කරනවා. ඉතින් ඒකත් බොහොම සියුම් වශයෙන් වඩන්න පුළුවන් භාවනාවක්. ඉතින් ඔය අතර තුරදී ඇතම් කෙනෙකුට අවශ්‍ය නම් ඒ ශරීරයේ කොටස් වෙන් කරගෙන බලන ගමන් අට්ටික සංඥාව Tamanගේ මැටසකින් අරමුණු කරගෙන අට්ටික සංඥා වඩා ගන්න පුළුවන් නම් ප්‍රගුණ කර ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පටිච්චෝල මානසිකාරය අපි දියුණු කරගන්නේ ආධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන්. ඉතින් තව ඇතම් කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් වඩාගෙන යනකොට හිතට හිතේ සමාධිය වැටීමක් හෝ වෙනවා නම් බාහිර වශයෙන් වඩනවා. බාහිර වශයෙන් බලන යද්දී හිතේ වැටීමක් වෙනවා ආධ්‍යාත්මික බලනවා. ආධ්‍යාත්මික බාහිර දෙක මාරුවේ මාරුවට නැත්නම් එක දිගටම මේක දිගටම වඩ වඩ වඩ වඩ ප්‍රගුණ කිරීම තමයි මෙතන පටික්කුල මනසිකාරයෙන් කෙරෙන්නේ. එහෙමනම් මේ පටික්කුල වශයෙන් දේශනා කළ මේ භාවනා කර්මස්ථානය අපි දැන් බලමු මේ ඇතම් කොටස් අරමුණු කරගෙන අපට පුළුවන් සමත වශයෙන් වර්ණ කසින උපදවා ගන්නට වර්ණ කරුණ භාවනාව දියුණු කරගන්න ලේසිම ක්‍රමය තමයි පින්වතුනි අට්ටික භාවනාව මුලින්ම. ඒ කියන්නේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ ඇට සැකිල්ල අර කලින් අර ගොඩවල් වෙන් කරගත්තානේ. එසේ වෙන් කරන තමන්ගේ ඇටට වෙන්න තැනක් ගොඩක් ගහලා තියෙනවා නම් ඒ ගොඩ ගසලා තියෙන අට්ටික අට සැකිල්ල දිහා බලාගෙන අට්ටි අට්ටි අට්ටි අට්ටි කියන හොඳට ප්‍රගුණ කරනවා. එසේ ප්‍රගුණ කරනකොට මේ තමන්ට අටසැකිලි හොඳට හිතට පේනවා නම් හිතට අරමුණ වෙනවා නම් නැවත නැවත නැවත නැවත මේ අට්ටික සංඥා වඩන්න පටන් ගන්න පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ වර්ධනකොට ප්‍රගුණ වෙනකොට පුහුණු වෙනකොට අර මේ අට්ටි හොඳට ඇට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ වටේ වටපිටාව හැමතැනම ඇට ප්‍රබිලි විසි වෙලා තියෙන ආකාරය එකතු වෙලා තියෙන ආකාරයෙන් අරමුණු කරනකොට හැමතැනම ඇට සැකිලි තියෙන ආකාරය තමයි පේන්න පටන් ගන්නවා. එසේ පේනකොට මේ අට්ටික සංඥා වඩාගෙන වඩාගෙන තමන් ගවන් කරනවා ඊට පස්සේ මොකද කරන්නේ මේ ඇට සැකිල්ල කියන සංඥා අමතක කරලා ඒ ඇට සැකිල්ල එකට එකතු වෙලා තියෙන තැන සුදු පාට ගතිය නැත්නම් ඕදාත ගතිය පේන්න පටන් ගන්නකොට අපි ඕදාත ඕදාත ඕදාත ඕදාත කියලා අරමුණු කරනකොට අර ඇට සැකිල්ල නෙමෙයි ගන්නෙ ඇට සැකිල්ල පිළිකුල වශයෙන් නෙමෙයි අරමුණු කරන්නේ ඒ අට්ටි අට්ටි කියලා ගත්ත සංඥාවේ තියෙන වර්ණය ඕදාත සුදු පාට වර්ණය අරමුණු කරන්න පටන් ගන්නවා ඒ ඕදාත ඕදාත ඕදාත කිය කියා අරමුණු කරනකොට අර අර ඇටසැකිල්ලේ මේ අට්ටික සංඥාව යට වෙලා ඒ සුදු පාට වර්ණය හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා Taman ඉස්සරහ. ඒක සමාධි නිමිත්තක් විදිහට මතු වෙනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් කසිනේ උගුල වලා ගත්තා කියලයි. එතන උගුලවා ගන්නවා දැන් කසින නිමිත්ත. උගුල අරගෙන අර ඕදාත ඕදාත ඕදාත කියන සංඥාවෙන්ම ඒ සුදු පාට දිහා බලාගෙන ඉන්න හිතේ. හිතේ හොඳට බලා ඉනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ඇති වෙන ආලෝකය ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මේ ඇති වෙන ආලෝකය බලවත් වෙන්න පටන් ගන්නවා. මේ ඇති වෙන ආලෝකය ප්‍රභාසර වෙන්න පටන් ගන්නවා. මේ ආලෝකයේ කුඩා ආලෝකයක් නම් ඉතින් ඒ යෝගාවචරයට පුළුවන් අදිෂ්ඨාන කර කර ඒ ආලෝකයේ අංගල අංගල අංගල් දෙක දෙක තුන තුන අදිෂ්ඨාන කර කර කර කර පුළුවන් මේක ඊ타මත්ම හොඳින් පතුරවන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එසේ පතුරවන පතුරවන යනකොට බලන බලන දිශාවේ හැම අරමුණකම හැමතැනම මේ කසන නිමිත්ත මතු වෙනවා නම් බොහොම හොඳයි. දේශී ඒ කසන සමාධියෙන් හිත වැටෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් කසන සමාධිය හොඳවට ශක්තිමත් කරගන්නවා. එසේ ශක්තිමත් කරගෙන ශක්තිමත් කරගෙන ඒ ඕදාත කසන බලවත් කරගත්තට පස්සේ මොකද කරන්නේ? ඒ ඒ ආලෝකයේ හොඳට පරීක්ෂා කරන බලනවා දැන් මේ ආලෝකය බාහිරින් ආපු ආලෝකයක් දේවදත්තට පස්සේ උගලගත් ආලෝකයද කියලා බලන්න නම් අපි ඊට පස්සේ කියලා දෙන ඊළඟ පියවර වශයෙන් භවාංගය බලන්න කියලා. භවාංගය කියලා කියන්නේ මේ ආලෝකයක් විදිහට පහළ වෙන අපේ හිතේ ආලෝකي තියෙන නිසානේ. ඒ හිතේ තියෙන ආලෝකය බාහිරින් තියෙන මේ ආලෝකයට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක නිසා මොකද කරන්නේ? තමන්ගේ හදවත වෙත හිත යොමු කරගෙන හදවත දිහා බලනකොට අර බවාගේ තමයි පේන්න පටන් ගන්නවා. හරියට ගත්තොත් වතුර බේසමක් ඇතුලෙන් අපි හෙරුවෙලිය බලන්නා වගේ සඳෙලිය බලන්නා වගේ මේ ආලෝකය පේන්න පටන් ගන්නවා අර කියන සමාධියේදී. ඒ කියන්නේ එහෙමනම් <clears throat> මේ භවාංගයේදී අර ආලෝකය පේන්න පටන් ගන්නවා. එතකොට භවාංගෙන් භවාංගයේ වෙනසයි සමාධි නිමිති වෙනසයි දෙක දකිනවා. හැබැයි වැඩි වෙලාවක් විනාඩියෙන් ටික වෙලාවකින් ඉක්මනින්ම බලලා ඒ සමාධි ශක්තිමත් කියලා බලලා නැවතත් ඔන්න හිත පිහිටුවා ගන්නවා අපි කොහෙද ඒ පටිභාව නිමිති. ඒ පටිභාව නිමිති හොඳට ශක්තිමත් ප්‍රථම පටිභාව නිමිති හිතා නිනකොට ඉබේම පිංගතුනේ මේ හිතේ පටිභාව නිමිති පැයක් දෙකක් දක්වා හිත තියාගන්න පුළුවන් නම් ඉබේම හිත ප්‍රථම ධ්‍යාන ගලාගෙන යනවා. ඉබේම ප්‍රථම ධ්‍යාන සම්වාදිනකොට ප්‍රථම ධ්‍යාන එක උපදිනකොට අර විතක්ක ਵਿਚාර ප්‍රේතිසුඛ ඒකාග්‍රතාව කියන ප්‍රථම ධ්‍යාන හොඳින් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයා අර පටිභාග නිමිති අරමුණු කරගෙන ධ්‍යාන පැයක් දෙකක් ඉඳන් සමාධියෙන් ඉන්නකොට දැන් තමන් නැවත තමන්ගේ හදවත දිහා බලාගෙන මේ ධ්‍යාන අංග ආවර්ජනා කරනවා. මේ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංග වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරනකොට අන්න තමන්ට තේරුම් ගන්න පුළුවන් ඒ ප්‍රථම අධ්‍යාවේ තමන් හිටියද නැද්ද කියන එක. එතකොට ඒ වගේ ප්‍රථම අධ්‍යාන උපචාරේ නියෝජිත ආකාරයට හිටියනම් ඒකත් තමන්ට හොඳට තේරෙනවා තමන් ප්‍රථම අධ්‍යාන උපචාරද හිටියේ කියලා. එතකොට මේ ප්‍රථම අධ්‍යාන හොඳ වශී කරගන්නවා. වශී කරගෙන ඉවර වෙලා මේ යෝගාවචර මොකද කරන්නේ? ප්‍රථම අධ්‍යානයේ විතක්ක ਵਿਚාර නිසා ဒုတိ ය අධ්‍යානයේ විතක්ක ਵਿਚාරයන්ගෙන් නිදහස් වෙතනක් කියලා අදිෂ්ඨාන කරනකොට මොකද වෙන්නේ? හිතාගෙන ඉන්නවා. ඒත් ප්‍රථම ධ්‍යානයේ ආදීනවද ဒုတိ ය ධ්‍යානයේ ආනිසංස හිතනකොට ඊතර නැවතත් ප්‍රථම ධ්‍යාන උපචාරේ අදිෂ්ඨාන කරගෙන උපචාර සංවැදීනට ප්‍රතිභාක නිමිත්තෙන් අදිෂ්ඨාන කරලා ඉන්නකොට ඔන්න ဒုတိ ය ධ්‍යානට හිත නැඹුරු වෙනවා. ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් චතුත්ථ ධ්‍යානෙ දක්වාම අපට අනුගමනය කරන්න පුළුවන්. එතකොට මේ ධ්‍යාන සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම ධ්‍යාන උපදවා ගැනීමම තමයි අපට මෙතනදී වැදගත් වෙන්නේ. එතකොට එහෙමනම් අර බලන්න ඇටසැකිල්ල දිහා බලවුණු කරගෙන ඇටසැකිල්ලෙන් උපදවාගත්ත ඕදාකසනේ චතුත්ථ ධ්‍යානය දක්වා හිතවුන් අපි අරගෙන ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? චතුත්ථ ධ්‍යානයෙන් අපට පුළුවන් අරූප ධ්‍යානය දක්වා අරූපාවචර දක්වාට අරගෙන යන්නට. ඉතින් ඒක නිසා අපි එහෙනම් ඒ අරූප ධ්‍යාන දක්වා හිත අරගෙන යනවනේ එතනත් න්‍යායක් අපට විස්තර කර දෙනවා. නමුත් අපි මේ වෙලාව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරියේදී යම් අවස්ථාවක් ලැබුවොත් අපි විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අට්ටික සංඥාවෙන් ඕදාත කසිනේ උපදවාගෙන චතුත්ථ ධානයට ගියාසේ මේ ශක්තිමත් කරගත යෝගාවචරයා තමන්ගේම කෙස් අරමුණු කරගන්නවා. කේසා කේසා කේසා අරමුණු කරගත්තාම කෙස් හොඳට තමන්ගේ හිතට පේන්න පටන් ගන්නවා. කෙස් පේනවත් එක්කම මේ කෙස් වල තියෙන වර්ණය තද නිල නිල් පාට මේ නිල නිල නිල කියලා ඔන්න හොඳට තමයි අරමුණු කරගන්නවා මේ නිල නිල කියලා අරමුණු කරනකොට අර කෙස් වලින් ඇති කරගත්ත වර්ණය පිළිකුල නෙමේ එතන තිබෙන ඒ වර්ණය අන නිමිත්තක් විදිහට තමන් ඉස්සරහවන මතුවෙනවා හැබැයි මතක තියාගන්න අර ඕදාතක අසුලින් ඇති කරගත්ත ශක්තියවත් තමයි අපට ඒව සියල්ලක්ම ප්‍රගුණ වෙනවා නම් ප්‍රගුණ වෙන්නේ ඊට පස්සේ නීල කසු නීල නීල නීල අරමුණු කාලද නීල වශයෙන් ඒ ප්‍රතිභාග නිමිත්ත උපදිනවා. ප්‍රතිභාග නිමිත්ත පහළ වෙලා ඒ ප්‍රතිභාග නිමිත්ත ඔස්සේ හිත තියාගෙන අපි ඉන්නකොට අන්න බලන්න ඊට පස්සේ මේ යෝගාවචරයාට අර ඕදාත කසිනේ වගේ ප්‍රතිභාග නීල ප්‍රතිභාග නිමිත්ත උපකාර කරගෙන චතුත්ථ ධ්‍යානෙ දක්වා හිත අරගෙන යන පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි පීත. පීත කියන්නේ කහ පාට. කහ පාට ගත්තාම මේ තමන්ගේ මේ ඇතුලේ තියෙන මේද තෙල තමන්ගේ මේද තුළ අරමුණු කර ගන්න පුළුවන් කහ පාට පේනවා. ඉතින් මේද මේද තුළ අරමුණු කර ගන්න බැරි තමන්ගෙන් පහවලා යන මූත්‍රා ගත්තොත් මේ මූත්‍රා කහ පාටයි. මෙන්න මේ කහ පාට කහ පාට කියන එක අරමුණු කරගෙන අපට පුළුවන්කම ලැබෙනවා ඒ ප්‍රථම ධ්‍යාන ශක්තිය නැත්නම් ඒ ධ්‍යාන ශක්තිය දක්වා හිත දියුණු කර ගන්නට. එතකොට පීත පීත කියලා ගත්ත කහ පාටනේ ඒකෙන් ප්‍රතිභාග නිමිත්ත පහළ වෙලා ඒ තුලින් ධ්‍යාන වල හිත හරව ගන්න පුළුවන්. ඊළඟට තමන්ගේම ශරීරයේ තියෙන ලේ ධාතුව. මේ ලේ අරමුණු කරගත්තහම ලෝහිත කසින ප්‍රකට වෙන්න පුළුවන්. අන්න ලෝහිත ලෝහිත අරමුණු කරගත්තාම අන්න ලෝහිත කසින ප්‍රකට වෙනවා. අන්න ඒ තුලින් එයාට පුළුවන් ප්‍රතිභාව නිවිත් සකස් කරගෙන ධ්‍යාන වලට අරගෙන යන්නට. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ශරීරයේ ඇතම් කොටස් අරමුණු කරගෙන වර්ණ කසින දියුණු කර ගන්න. වර්ණ කසින වඩා ගන්න පුළුවන් බව දේශනා වෙනවා. එහෙමනම් අපි තේරුම් ගත යුතු වන්නේ මෙතන පටික්කුල භාවනාවේදී පිළිකුල් භාවනාව විතරක් නෙමෙයි අපිට දේශනා කරේ. මේ පිළිකුල් භාවනාවට එහා ගිය ඒ කසින වර්ණ කසින භාවනාවත් ඒ වගේ තවත් විශේෂිත ක්‍රම අපිට මේ තුල විස්තර වෙනවා දේශනා වෙනවා. එහෙමනම් අපි නුවණින් වටහා ගමු නුවණින් තේරුම් ගමු බුදුරජාණන් වහන්සේ අපට මේ එක කමඨහනක් තුළ කමඨහන කීපයක්ම අර්ථ විග්‍රහ කරන දින බව. ඒ විතරක් නෙමෙයි තවදුරටත් මේක ගවේෂණය කරනකොට අපට පුළුවන් පිත්තාසය අරමුණු කරගෙන ඒ පිත්තාසය කහපාට අරමුණු කරගෙන පීත කසිනේ. ඒ වගේම සමහර තව සමහරක් වෙලාවට තමගේ දත්තට අරමුණු කරගෙන ඕදාත කසිනේ. ඒ විතරක් නෙමෙයි මස් අරමුණු කර මස් රතුපාට අරමුණු ලෝක කසිනේ. ඔය විදිහට අපට පුළුවන් එක එක කස්න භාවනා වර්ණ කසන දියුණු කර ගන්නට මේ පටික්කුල භාවනාවයි. ඉතින් ඊට අමතරව දැන් මේක ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගන්නකොට ආධ්‍යාත්මික තමන්ගේ කොටස් දැන් කසන වැඩුවාසේ ඒ බාහිරින් තමන් අරමුණු කරන කෙනෙක් ඉන්නවනම් වස්ත්‍රයක් තියෙනවනම් මලක් තියෙනවනම් පාට වර්ණයක් තියෙනවනම් මේ ඒ වර්ණ සහිත දේවල් අරමුණු කරනකොට අන්න අපිට පුළුවන් බාහිරෙන් බාහිද්දා නැත්නම් බාහිර අරමුණක් අරගෙන පුළුවන් වචන සමාධි උපදවා ගන්නට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් මේ කසින දියුණු කරගන්න ආකාරව කෙටියෙන් මතක් කර දුන්නේ. ඊළඟට මෙතන තවත් ස්වාමීන් වහන්සේ සමා වෙන්න විජේනී කියලා මහත්මයෙක් මහත්මිය සම්බන්ධ වුණා මයික් එක ඔෆ් කරගන්න කරුණා කළා. විජේනී මහත්මිය මහත්මිය මයික් එක ඔෆ් කරගන්න අපිට සබ්දයක් එනවා. මයික් එක ඔෆ් කරගන්න. තාම ඔෆ් වුණේ නැහැ මයික් එක. මම හිතත් දැන් ඕපුණා වගේ. හොඳයි. හොඳයි. බලන්න තාමත් ඕෆ් වෙලා කියලා මට තේරෙන්නේ කතා කරලා බලන්න. අලෝකයන්. ඔය අපිට ඇහෙන්නේ හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඊට පස්සේ අපට පුළුවන්කම ලැබෙනවා අර මහා හත්ති පදෝපම සූත්‍ර දේශනාවට අනුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ආදී වශයෙන් ඒ ධාතු වශයෙන් බෙද බෙදා කරපු අර්ථ විග්‍රහයක් තියෙනවා. අන්නේ අර්ථ විග්‍රහයට අනුව අපිට පැහැදිලි කරගන්න පුළුවන් එහෙමනම් මේ ශරීරයේ කොටස් වල තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාව ලක්ෂණය තේරුම් ගන්නට. දැන් අපි ගත්තොත් මේ කොටස් 31ක් තමයි අපිට මෙතන පටික්කුල භාවනායේදී උගන්වන්නේ. ඒකෙන් පඨවි කොටස් 20ක් තිබෙනවා. ආපෝ කොටස් 12ක් තියෙනවා. ඉතින් තේජෝ සහ වායෝ කියලා කියන්නේ ශරීරේ වෙනත් ක්‍රියාකාරකම් නිසා ඒක ප්‍රතිකූල මනසිකාර්ය තුළ විස්තර වන්නේ නැහැ. නමුත් දැන් මෙතන පඨවි කොටස් ආපෝ කොටස් කියලා කොටස් දෙකක් තිබෙනවානේ. දැන් කේසා ලෝමා නකා දන්තා තචෝ ආදි වශයෙන් අවසානයේ මත්තුලුංගේ දක්වා තමයි කොටස් 20ක් තිබෙන්නේ මේ පඨවි ගතිය. එයන්ට පිත්ත සෙම්ෙන් තමයි පටන් ගන්නෙ ආපෝ කොටස් හැටියට. එතකොට මෙන්න මෙතන තමයි පැහැදිලි කරන්නේ ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් මේ කායානුපස්සනාවත් ඒ වගේම උදේවය අනුපස්සනාවත් බලන්න නම් මේ පිළිකුල් භාවනාවෙන් එහා ගිය විස්තරයක් මෙතන කියවෙනවා. එහෙමනම් මෙතනදී අපට සිද්ධ වෙනවා අපට ඉදිරියේ විස්තර කරන්න තිබෙන මේ ධාතු මනසිකාර භාවනාවේ ඇතැම් කරුණු එකතු කරගෙන පොඩි කෙටි විස්තරයක් මෙතන අපි කරන්නට ඕනේ. එහෙමනම් පළමුවෙන් මේ යෝගාවචරය අර පටික්කුල වශයෙන් දිනු කරගත්ත සමාධි ධ්‍යාන තිබෙනවා. ඒ ධ්‍යාන 31ක් දක්වා යන්න පුළුවන්. ප්‍රථම ධ්‍යාන 31ක් දක්වා ඒ කොටස් 31 උපදව ගන්න පුළුවන් නිසි ආකාරයේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා කසින වශයෙන් වරනකොට වර්ණ කසින හතරෙන් ධ්‍යාන හතර ගානේ. තවත් උපදෙස් ලැබෙනවා අරූප ධ්‍යානත් එක්ක උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා යෝගාවචරයට. ඉතින් කොහොම හරි වේවා මේ ධ්‍යාන ශක්තියක් බලවත් ධ්‍යාන ශක්තිය හදාගත යෝගාවචරයක් ඉන්නවා නම් මේ යෝගාවචරයට පුළුවන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියනකොට මේ ධාතුන්ගේ තියෙන ස්වභාව ලක්ෂණය. දැන් පඨවි ධාතුව ගත්තොත් තද බව, රළු බව ආදී ලක්ෂණ. ආපෝ ධාතුව ගත්තොත් වැగిන්න ඇලෙන. තේජෝ ධාතුව සීතල උණුසුම. වායෝ ධාතුව කියන්නේ දරා ගැනීම සිඳෙන හැකිලෙන. ඉතින් මෙන්න මේ කියන ලක්ෂණ දිහා ලක්ෂණ එකින් එකට එකින් එකට වරණ ආකාරයේ පිළිවෙල මම ධාතු මනසිකාර භාවනාවේ විස්තර කර දෙන්නම්. මෙතන කෙටියෙන් ගත්තොත් මේ පඨවි ධාතුව එක ලක්ෂණයක් ගන්නවා. ආපෝ ධාතුව එක ලක්ෂණය. තේජෝ ධාතුව එක ලක්ෂණය. වායෝ ධාතුව එක ලක්ෂණයක් අපි ගන්නවා. අරගෙන ඉවරනේ තම වාඩ වෙලා ඉන්නකොට තමන්ගේ පා දෙක පොළවට තද වෙලා, අත් දෙක පායට තද වෙලා, මුළු ශරීරයම තද වෙලා තියෙන ආකාරය අරමුණු කරගෙන තදවීම නැත්නම් පඨවි ධාතු පඨවි ධාතුල අරමුණු කරනකොට අර ක්‍රමක්‍රමයෙන් අර තද බව කියන එක මුළු ශරීරය පුරාම පැතිරෙන්න පටන් ගන්න මුළු ශරීරෙම තදද තියෙන ආකාරය, පළවට තියෙන ආකාරය තමයි වැටහෙනවා. ඊළඟ ආපෝ කියනකොට දැන් මේ වැగిරෙන නිසා ඇලෙන ගතිය. දැන් ගත්තොත් තමන්ගේ ශරීරයෙන් දැන් දාඩිය දාපු වෙලාව නම් සිගුරට ශරීරය ඇලලා තියෙනවා. අතට පය ඇලෙනවා. ඇඟිලි දෙක කිට්ටු කරත් ඇලීමක් තේරෙනවා. මෙන්න මේ ඇලෙන ලක්ෂණය දිහා බලාගෙන ආපෝ ආපෝ ආපෝ රත්මුණු කරන්නේ ඇලීම කියන එක හොඳට ප්‍රකට වෙලා මුළු ශරීරය පුරාම පතුරවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේ තේජෝ කියනකොට සීතලයි උණුසුම. දැන් මේ කාලේ අපිට බොහොම උණුසුමක් තියෙන ලංකාවේ. ඒතකොට මේ උණුසුම කියලා කියන්නේ මේ කිහිලි අතර මුළු ශරීරය ඇතුලේ නිතර නිතර නිතර වැසිලා තියෙන පලාත රශ්මිය අපිට තේරෙනවා. ඒ වගේ තන හිත යොමු කරගෙන තේජෝ තේජෝ තේජෝ කියලා මෙනෙහි කරනකොට අර උණුසුම කියන එක හොඳට හිතට ප්‍රකට වෙලා මුළු ශරීරය පුරාම අපිට පැතිරෙනවා. ඒතර වායෝ කියලා කියන්නේ පිම්බෙන හැකිලෙන් ගන්න දරාගෙන. දරාගෙන ඉන්නේ බොහොම ලේසි. දැන් බලන්න අපි දැන් වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ දෙපැත්තෙම තෙරපීමක් අපිට තියෙනවා. මේ වායු තෙරපිලා තෙරපීමක් කියලා අන්න අපි දරාගෙන ඉන්න මේ වාතු තෙරපිලා තෙරපිලා දරාගෙන ඉන්න කතිය තියෙනවා. මෙන්න මේ විදිහේ දරාගෙන ඉන්න මේ වායෝ ධාතු වායෝ ධාතු කියලා මේ වායෝ මෙනෙහි කරනකොට අන වායෝ ධාතු ප්‍රකට වෙනවා. ඔය විදිහට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා මේ ධාතු හතර හොඳට වඩමින් ප්‍රගුණ කරමින් ඒ තුල හොඳට හිත තැම්පත් කර ගන්නකොට මේ පඨවි ධාතු, ආපෝ ධාතු කියන වචනේ භාවිතා කරනවත් එක්ක ලක්ෂණ ප්‍රකට වෙලා හරියට මේ ගස්ගල් පර්වත පුපුරනවා වගේ තමන්ගේ ශරීරයේ පුපුර පුපුර පුපුර පුපුර ඒක වෙන් වෙන්න පටන් ගන්නවා. කුඩා කුඩා අංශු කියලා පටන් ගන්න වෙන් වෙන්නේ. එසේ වෙන් වෙන්න වෙන් වෙන්න පටන් ගන්නකොට අන්න තමන් තේරුම් ගන්නවා මේව මොනවද කියනවා රූප කලාප නිර්ම රූපණය කරනෝදී තමන් වටහා ගන්න තේරුම් ගන්නවා. එතකොට මේ කුඩා කුඩා අංශු වලට මොනවද මොනවද මොනවද කියලා එකින් එකට බලන අපේ අර අභිදරව මේ ගන්න රූප සියල්ලක් හොඳ වැටහීමක් අවබෝධයක් අපිට තියෙනවා. ඉතින් ඒක වැටහීම තමයි ගුරුවරයා කියලා දෙන උපදේශ අනුව තමයි තමන්ට තේරෙන්නේ මේක කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ අපි ගොඩක් දුර මේ ඒවා ගැන එකින් එකට එකින් එකට බලනවා නෙමෙයි තමන්ගේ කෙස් දැන් අරමුණු කරන ශේෂාගල අරමුණු කරගෙන මේ කෙස් දිහා බලන කෙස්වල තියෙන පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන සතර මහා ධාතුන් ප්‍රකට කරගන්න මහන්සි ගන්නවා එතකොට සතර මහා ධාතුන් ප්‍රකට කරගන්නකොට මහන්සි වෙනකොට ප්‍රකට වෙන්න ප්‍රකට කරගන්න උපක්‍රම යොදනකොට මහන්සි වෙනකොට අන්න ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ එහෙනම් අර මේ ධාතු ලක්ෂණ හොඳට හිතට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මොකද කොහොමද ප්‍රකට වෙන්නේ එහෙමනම්? තමන්ගේ අර කෙස් දිහා බලාගෙන ඉනකොට කෙස් ඔක්කොම කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කුඩා කුඩා කුඩා කුඩා අංශු වල කැඩි කැඩි කැඩි කැඩි යන පටන් ගන්නවා. කෙස් වල තියෙන ධාතු හතර ප්‍රකට කරගත්තා වෙන. එතකොට මේ කෙස් වල ධාතු හතර ප්‍රකට කරගත්තා ASCII ඒ සෑම කොටසකම අපිට පුළුවන් කෙස් වලසේ ලෝම, නියපොතු, ධාතු, සම් මාස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හෘදය අක්මා ආදී කොට ඇති මේ පඨවි කොටස් 20ම සංස්කෘතකට වෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට කුඩා කුඩා කොටස් වශයෙන් අපි වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන යනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ හැම දෙයක්ම වෙන් කරගෙන යෑම නිසාම කුඩා කුඩා අංශු වලට කැඩිලි වලට කැඩි කැඩි තියෙන මේවා මොනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම කේසා කියනකොට මේ කේසා කියන මේ කෙස්වල මොන මොන කුඩා රූපද මෙතන තියෙන්නේ? මෙතන තියෙනවා කාය දසක වශයෙන් රූප තියෙනවා. භාව දසක වශයෙන් රූප තියෙනවා. ජීවිත නාම වශයෙන් රූප තියෙනවා. චිත්තජ වශයෙන් ඉපදුණු රූප තියෙනවා. ඍතුයෙන් හටගත්තු රූප තියෙනවා. ආහාරයෙන් හටගත්තු රූප තියෙනවා. එතකොට මේ හැම රූපයක් දිහාම දකිමින් ඒ රූප තමන්ට පුළුවන්කම ලැබෙනවා කලාප විපස්සනාව හරි අනුපද ධම විපස්සනාව කියන මේ ආකාර දෙකේ එක ක්‍රමයක විදර්ශනා කරන්න පුළුවන්. අන්න බලන්න තමන්ගේ රූප දිහා බලන කෙස් දිහා බලාගෙන මේ කෙස් කුඩා කුඩා අංශ වල කෙඩි කෙඩි බිඳි බිඳි යන ආකාරය පොදුවේ අරගෙන මේ රූප කලාපයන්ගේ බිඳීම ඉත කැඩි කැඩි බිඳි බිඳි යන ආකාරය දක්වමින් සම්මානසුනේ කරනවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හොඳට සම්මානසුනේ කරනවා මේ කෙස් වල හොඳට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකටනාට පස්සේ හරියට ලෝම වලට යනවා ඊළඟ නියපොතු දත් ඔය විදිහ කොටස් 20 වරමුණු කරගෙන මේ වගේ තියෙන මේ රූප කලාප හඳුනගෙන ඉවර ඒවා ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඔන්න ප්‍රගුණ කර ගන්න ප්‍රකට කර ගන්නවා. එසේ ප්‍රකට කරගත්තට පස්සේ මේවා නැවත එක දිගටම දිගින් දිගට දිගින් දිගට බලවල ඉන්නකොට මෙන්න මේ පටවි කොටස් 20 හට ගන්න ආකාරයද තමයි තේරෙන්න පටන් ගන්න. අන්න හට ගැනීම උදේ උදේ ලක්ෂණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ උදේ ලක්ෂණ ප්‍රකට වෙනවත් එක්කම දැන් ඔන්න ඒ වගේම මේ රූපය කයේ වය ලක්ෂණ ඊට බිඳීම තමයි තේරෙන්න පටන් ගන්නවා. අන හට ගැනීම බිඳීමයි කියන මේ දෙක හොඳට තමයි වැටහෙනවා තේරෙන්න පටන් ගන්නවා. එතන මේ උදේ වය දෙක හොඳට දකිමින් දකිමින් දකිමින් ඉන්නකොට අර විදර්ශනා ඥාන හොඳට ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? විදර්ශනා ඥාන ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න අන්න නුවණ වැඩෙනවා. තවදුරටත් මේ නුවණ ඉස්ලියට ගමන් කරන්න පටන් ගන්නවා. එහෙමනම් අර උදේ වය දෙක ප්‍රකට වෙනකොට උදේ නතර වෙලා වය විතරක් භංගය විතරක් ප්‍රකට වෙනවා. ඊළඟට භංගයත් සමග බය ආදීනවාදී විදර්ශනා ඥාන සියල්ලක් නම් ඔන්න මනාව පිහිටනවා. නැත්නම් උපදිනවන්න සිහි නුවණ හොඳට පිහිටනවා දැන්. ඒ වගේම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් දැන් මේවා අපි ආශ්‍රය කරගන්න යන්නේ නැහැ. ඒවත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මේ කෙස්වත් අපි දැන් ග්‍රහණය කරගන්නේ ග්‍රහණය කරගන්න දෙයක් ඇතර ඇත්තෙත් නැහැ, තේරෙන්නේ, ඉතිරක් වෙන්නේත් නැහැ. එතකොට මේ ලෝකයේ Taman කිසිම මේ රූපාවද කිසිම දෙයකට අපි තමන්ගේ ඇලීමක් නෑ බැඳීමක් නැති ආකාරය තමන් ඔන්න නුවණින් වටහා ගන්නවා කෙස් අරමුණු කරගෙන. ඒ වගේම ලෝම ගන්නවා. නියපොතෝ ඉත පටේ කරස් ඔක්කොම අරගෙන පොදුවෙත් අරගෙන ඉවරලා මුළු ශරීරයේම තම කුඩා කුඩා අංශ වල කැඩි කැඩි බිලි බිලි යන ස්වභාවය දකින්න අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ දකින්නාස්සේ තමන් නිවැරදිව මේ මේ ධර්මයන් තුළ වටහාගෙන රූප කලාප හඳුනගෙන මේවා එකින් එකට එකින් එකට අනිත්‍ය දුක්ඛ අනාත්මක වඩනවා නම් ඒකට අපි කියන කලාප විපස්සනාව කියලා. මේ කලාප විපස්සනාවෙන් අපට පුළුවන්කම ලැබෙනවා එහෙනම් ගැඹුරු විදර්ශනා ඥානවලට පත් කරගෙන පත් වෙලා මඟඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීම දක්වා ගමන් කරන්න. ඉතින් මේක දීර්ඝ විස්තරයක් දීර්ඝ දේශනාවක් වුණමුත් මම මේ කෙටි කරන්නේ දීර්ඝ දේශනාව කෙටියෙන් මේ අර්ථ විග්‍රහ කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ ධාතු මනසිකාර භාවනාවේදී අපට පුළුවන් ඒ රූප කලාප දකින්න හැටි වෙන වෙනම හඳුනා ගන්න ආකාරය අපට විස්තර කර දෙන්නට. ඊට පස්සේ ආපෝ කොටස් ගන්න පිටසෙම තරවාදී කොටස් ගන්නකොට ඒ වාගේ කුඩා කුඩා අංශු කැලේ සියල්ල තමයි දකින්නවා. මේ සියල් රූප කලාපයෙන් දැකලා මේවා හට ගැනීමයි බිඳීමයි දෙක දැකලා හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හොඳට අකණ්ඩ ප්‍රගුණ කරනවා. හොඳට ප්‍රකට කරගන්න. මේ හැමදේම ප්‍රකට කරන ප්‍රකට කරන යනකොට තමන් තේරුම් ගන්නව එහෙනම් අන්න මේ උදේ වය දෙකේ තියෙන වැටෙන ආකාරය එන් අවසානයේ භංගය විතරක් වැටෙනවා ඊට පස්සේ සුවිදර්ශනා ඥාන සමග මේ සියලුම සංස්කාරයන්ගේ ස්වභාවය මෙන්න මේකයි කියලා පරමාර්ථයෙන් අපි කතා කරන රූපස්කන්ධය දැන් ඔන්න සම්පූර්ණ නිවැරදිව වටහා ගත්ත නිවැරදිව තේරුම් ගත්ත වෙනවා. අනේ රූපස්කන්ධේ හොඳට වැටහෙනකොට ප්‍රගුණ වෙනකොට තේරෙනකොට මේ මේ රූප සියල්ලක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩමින් වඩමින් යනකොට ඒ සිත අරුමුණු කරනවා. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් දකින සිත, ඒ වගේම දුක්ඛ වශයෙන් දකින සිත, අනාත්ම දකින සිත. මේ සිත අනුරගෙන සිතත් එක්ක උපදේ නාම ධර්ම හඳුන ගන්නවා. නුවණින් වටහා ගන්නවා. මේ නාම ධර්ම සියල්ලක්ම ස්කන්ධ වශයෙන් බෙදා ගන්නවා. ඒක නාම රූප වශයෙන් බෙදා ගන්නවා. නාම රූප ස්කන්ධ වශයෙන්, නාම රූප ආයතන, නාම රූප ධාතු වශයෙන් බෙදාගෙන මේ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට තමයි මේ යෝගාවචරයාට අර තමන්ගේම තියෙන දුර්වලතා තමන් හදාගෙන ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කරන්නේ. ඒක මේ ආධ්‍යාත්මික තමන්ගේ ශරීරයේ දිහා බලාගෙන තමන් මේ ශරීරයේ කොටස් අරමුණු කරගෙන විදර්ශනා කදී යම්සේද ඒ වගේම Tamanට පුළුවන් බාහිර පුද්ගලයේ කරමුණු කරගන්න. බාහිර පුද්ගලයේ කරමුණු කරගෙන ඉවර වෙලා ඒ බාහිර පුද්ගලයාගේද එකේ සියල්ලක්ම තමන් සකස් කරලා ඒ වගේම එකේ සියල්ලක්ම තමන් නුවණින් දැකලා ඒ වගේම පිටාලි කොටස් කියලා දකිනවා. ඒ කියන්නේ පටවි කොටස් ටික ආත්ම කොටස් කියන මේ හැම දෙයක්ම තමන් පටවි ධාතු ආදී මේ ධාතු මනසිකාර භාවනාව තුළින් ඒවා කුඩා කුඩා කලාප අංශු වශයෙන් දැකලා දැකලා ඒවා සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩමින් අන විදර්ශනා කරනකොට මේ යෝගාවචරයාට තමන්ගේ ශරීරයේ සත්පුද්ගල සංඥාව යටපත් වෙලා ගියාසේ බාහිර වශයෙන් සියලු පුද්ගලයන්ගේ සත්පුද්ගල සංඥා තමන්ට යටපත් කරගන්න පුළුවන් හැම වෙලෙම හිත නිස්සරණයෙන් තියාගන්න පුළුවන් හැම වෙලෙම හිත නොයලී නොගැටී තියාගන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාර භාවනාව විදර්ශනා වශයෙන් වඩන ආකාරය පැහැදිලි කරනවා. එහෙම නැත්නම් දෙත් කොනප කොටස් කොනප කොටස් විදර්ශනා වශයෙන් වඩන ආකාරය පැහැදිලි කරන්නේ. ඉතින් අර මහා හත්තිපදෝප සූත්‍ර දේශනාවේදී පඨවි කොටස් වශයෙන් ආපෝ කොටස් වශයෙන් විස්තර කරපු දෙයක් තියෙනවා. ඒ වගේම ඒවා හොඳින් තේරුම් අරගෙන වටහාගෙන ඒවා කෙලින් තමන් දර්ශනාව පුරුදු කරනවා නම් අර තමන්ට පුළුවන්කම ලැබෙනවා එහෙනම් මේ ධාතු මනසිකාරය භාවනාව උදව් කරගෙන පටිකූල කොටස් නැත්නම් අර පිළිකුල් වස්තු අරමුණු කරගෙන කෙටියෙන් කරන පිළිකුල් භාවනාව ඒ ඇතම් කොටස් වලින් කසින භාවනාව වඩමින් ඇතම් කොටස් වලින් තමන්ට පුළුවන්කම ලැබෙනවා එහෙනම් ගැඹුරු විදර්ශනාවට නාම රූප විදර්ශනාව දක්වා හිත අරගෙන ගිහිල්ලා මේ මගඵල පිළිවෙලේ නිවන් අවබෝධය දක්වා ගමන් කරන්නට. ඉතින් ඒක නිසා මෙන්න මේ සම්බන්ධයෙන් තමයි පටික්කුල මානසිකාරය ගැන මම කෙටියෙන් දේශනා කරේ. ඉතින් මේක විස්තර වශයෙන් දේශනා කරනවා නම් දැන් කේකා කියනකොට කේසරදී රූප කලාව වෙන වෙනම හඳුනා ගන්නවා. කාය රස කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දි කාය ප්‍රසාදේ. ඊළඟ භව දසක කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය භව රූපේ. ඒ ජීවිත නවක් කලා පට ව්‍යාපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතින් දිගෙන මේ නවක කලාප මේක කර්මජ රූප ඒ වගේම සිතෙන් හටගත්ත රූප තියෙනවා චිත්තජ රූප මේ චිත්තජ අට්ඨම පට ව්‍යාපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා කියලා සුද්ධාස්ත චිත්තජ රූප කලාපය හැම වෙලෙම මේ කෙස් එක ජීවත් වෙනවා හැබැයි මතක තියාගන්න මේ කෙස් කියනකොට මේ ශරීරයෙන් පිටට ආපු කෙසට වඩා ශරීර අභ්‍යන්තර කෙස් වල තමයි මේ රූප කලාප හැමදේම තියෙන්නේ ඒක නිසා අපි අර තේරුම් ගන්න ඕනේ මේ කෙස් කියනකොට මේ සම්පූර්ණ කෙස් ගහ එළියට ආපු කෙස් ගහ ගත්තොත් ඒව ඒ වගේ උතුර අටම කලාපයක් විතරයි. මොකද හේතුව ඒවා මේ ඒ කෙස් සමත් සමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කෙස් වල තමයි මම මේ කියන රූප කර්මජ රූප කලාප 29ක් තියෙන රූප, ඊළඟ චිත්තජ 8ක් තියෙන, උතුජ 8ක් තියෙන, ආහාරජ 8ක් තියෙන. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප වෙන වෙනම හඳුනගෙන විදර්ශනා කරන්න පුළුවන් නම් කලාප වශයෙන් වෙන් කරලා වෙන් කරලා ඒක ඡාමත් ගැඹුරින් Tamanට විදර්ශනා නුවණ අවදි කරගන්න හේතුවක් වෙනවා. ඉතින් අර කාලයක් තිස්සේ දිනු කරගත අනුපද තමයි විපස්සනාව තියෙනවා නම් ඒ ඒ කලාපයන් තුල තිබෙන මේ සියල්ලක්ම ඒ කලාපයන් තුල තියෙන රූප සියල්ලක්ම වෙන වෙනම වෙන වෙනම අරගෙන ඉවර වෙලා ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා නම් අපි ඒකට කියන අනුපද ධම්ම විපස්සනාව කියලා. එහෙමනම් කොහොම නමුත් මේවා තමන්ගේ චිත්තසංතාන තුළ චිත්ත පාරිශුද්ධිය පිණිස ඒ වගේම තමන්ගේ සිත দমনය කර ගැනීම පිණිස මේ පටික්කුල මනසිකාරයෙන් පිළිකුල් භාවනාව කරන්නාseම ඒ පටික්කුල වස්තුන්ගෙන් කසින භාවනා වර්ණ කසින ප්‍රගුණ කර ගන්නාseම තමන්ට පුළුවන්කම ලැබෙනවා එහෙනම් ගැඹුරෙන් විදර්ශනා ධර්ම ධාතු මනසිකාර භාවනා පාදක කරගෙන නාම රූප පරිච්ඡේද ඥානය දක්වාම හිත ගැඹුරට අරගෙන යන පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ මේක තවදුරටත් ගැඹුරෙන් බලනවා නම් සමුදය වය කියන දෙක ප්‍රගුණ කරගන්නකොට දැන් කෙස් අරමුණු කරගෙන සමුදය වය බලනවා නම් එතකොට බලන්න දැන් මේ දැන් කෙස් ගත්තාම කර්මයෙන් හටගත්ත තියෙන රූප 29ක් තියෙනවා. සිතෙන් හටගත්ත රූප 8ක් තියෙනවා. ඍතුයෙන් හටගන්න රූප අටක් තියෙනවා. ආහාරයෙන් හටගන්න රූප අටක් තියෙනවා. එතකොට මේවා හේතුඵල වශයෙන් දකිනවා දැන්. හට ගැනීම කියන්නේ හට ගැනීම සමුදය හටගත් බිඳීම තමයි වය කියලා කියන්නේ. එතකොට මේ සමුදය වය දෙක බලන්නේ කොහොමද? කර්මජ රූපද? කර්මජ රූප හටගත්තේ මොකක් නිසාද? අතීතයේ කරගත්ත කුසල කර්මයක ප්‍රතිඵලයක් විදිහට. එහෙනම් අතීත හේතු නිසා ඔන්න කර්ම කෙස්වල තියෙන කර්මජ රූප එතුණා අන්න ඒ හේතුව අනිත්‍යයි හටගත්ත සරෝජ රූප අනිත්‍යයි. ඊළඟට දැන් මේ පහළට සිත තියෙනවානේ. මේ සිත නිසා තමයි චිත්තජ රූප හටගන්නේ. සිත අනිත්‍යයි, චිත්තජ රූප අනිත්‍යයි. ඔය විදිහට අපට පුළුවන් හේතුඵල වශයෙන් පවා මේක දකිමින් තව තවත් ගැඹුරින් අර්ථ විග්‍රහ කරගන්න, අර්ථ වටහා ගන්නට ඉතින් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව බවට පත්වන්නේ. ඉතින් අර දැන් ඊට පස්සට ගියත් ඍතුව ඍතුව ගත්ත උතුජ රූප ගත්තාම උතුජ රූප වර්ග කීපයක් තියෙනවා. කම්මජ උචු කර්මෙන් හටගත්ත උත කර්මජ තේජෝ වලින් දිහි කරපු උතුජ පරම්පරා කම්මජ උතු. චිත්තජ තේජෝ වලින් දිහි කරපු රූප චිත්තජ උතුජ. ඒ වගේම උතුජ පරම්පරාව උතු වලින් දිහි කරපු රූප උතු උතු. ආහාරජ කලාපයන්ගේ උතු ඒ තේජෝ ධාතුවෙන් පදව රූප ආහාරජ උතු. ඉතින් මෙන්න මේ හේතුඵල වශයෙන් ඒවා දැකලා හටගත් ආකාරය, හටගත් රූප කලාව බිඳන ආකාරය දකින්නේ අනිත්‍ය දුක් අනාත්මසු වටනවා. ඊළඟ ආහාර කියන කොටත් කර්මයෙන් හට කර්මජ ඕජාවෙන් හටගත් ආහාරජ කලාව කර්මජ ආහාර. ඊළඟට චිත්තජ ඕජාවෙන් හටගත් ආහාර චිත්තජ ආහාර. උතුජ ඕජාවෙන් හටගත් ආහාර උතුජ ආහාර. ආහාරජ ඕජාවෙන් හටගත් ආහාර ආහාරජ ඕජා. මේවාද අපේ නුවණින් බලමින් හේතුඵල වශයෙන් බලමින් සමුදේ වය කැඩි කැඩි යන ස්වභාවයෙන් මුරේ විදර්ශනා කරන එන්නේ බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට පැහැදිලි කර දුන්නේ. ඒක නිසා මේ පිරුණ සම්බඳනාට කරුණාවයි මෛත්‍රියෙන් ආශිර්වාද කරන්නේ හැමදෙනාටම ආරාධනා කරන්නේ මේ පිළිගුල් භාවනාවෙන් තමන්න පුළුවන් දෙනදා ජීවිතය ඇති කරගන්න මේ ඇති වෙන රාග දෙන්න ඇති කරගන්න රාග යටපත් කරගන්න සෝපිනුකල් භාවනාවේදී ඒවනේ සතර භාවනාව තුළදී ඉපදෙන්න තියෙන මේ රාග ద్వේෂ මෝහ කියන සියල්ල යටපත් කරගෙන හිත ගැඹුරු සමාධිය හිත පුරුදු කරන්න පුළුවන් ඒ කාලයක් තිස්සේ කුසාසිත හිත දියුණු කරගන්න පුළුවන් ආනිසංස තියෙනවා ඉතින් ඒ විතරක් නෙමේ ඒ තමන්ගේ ශරීරයේ කොටස්ම රූප කලාප වශයෙන් හඳුනාගෙන ඉවරලා ධාතු වශයෙන් හඳුනාගෙන ඉවර වෙලා ආයතන වශයෙන් හඳුනාගෙන ඉවරලා ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩනකොට මොකද වෙන්නේ? තමන්ගේ මම මම කියන මේ මාන්නය, මගේ මගේ කියන මේ ගතිය, දැන් මට කියන ගතිය, මේ හැමදේම තණ්හා දිට්ඨි මාන කියන මේ ප්‍රපංච සියල්ලක්ම කැඩි කැඩි බිඳි බිඳි බිඳි බිඳි ඒවා සියල්ලක් ප්‍රහාණය කරා ගමන් කරවන්න නැත්නම් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අපි හැම වෙලෙම තේරුම් ගන්නට ඕනේ රාගය නැතිකරන්න පිළිකුල් භාවනාව, මෝහය නැතිකරන්න පුළුවන් අපට කසින භාවනාවේ, ඒ වගේම ප්‍රඥාව දියුණු කරගන්න, අභිමානය ඇති කරගන්නට පුළුවන් මේ අනිත්‍ය සංඥාවෙන්. අනිත්‍ය සංඥාව නිත්‍ය සංඥාවක් ඇදෙන දුක්ඛ සංඥාවෙන්. දුක්ඛ සංඥාවෙන් සුඛ සංඥාවක් හැදෙනවා. ඒ වගේම අනාත්ම සංඥාවෙන් ආත්ම සංඥාව කැඩලා නිස්සත්ත්ව නිජීව කියන ස්වභාවයට අපි හිතපත් වෙනවා. එහෙමනම් මේ පින්වත් හැමදෙනාට ඒ උතුම් වූ ලෞකික සැප ඉක්මවා ගිය ලෝකෝත්තර අමා මහ නිවන් සුව අවබෝධය දක්වා මේ සියලුපින් ආශිර්වාද වේවා කියලා අපේ කරුණාවේ මෛත්‍රියෙන් හැමදෙනාටම ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සාමාන්‍ය සාධාරණ වශයෙන් බොහොම වැඩගත් දේශනයකට අපිට අද සාන් දෙන්න පුළුවන් උනේ ස්වාමීන් වහන්සේ අනිත් කල්යම් මිත්‍රයෙක් යොමෙන් කලින් කෙටි ප්‍රශ්නයකින් ආරම්භ කරන්නම්. ස්වාමීන් වහන්සේ මෝහය කියන එකට ප්‍රතිවිරුද්ධ වශයෙන් කසින වැඩි වීම කොයි විදිහකද යෙදෙන්නේ කියන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ පෙරවන් තරණයි. පෙරවන් සරණයි මහත්තයා මෝහ චරිතයට කසන නිමිත්ත කුඩාවට වැඩෙන්නේ. එතකොට යාගේ අවධානය ඉතාම තීක්ෂණ ඇති කරගන්න ඕන දෙයක්. ඉතින් අර මෝහය කියලා කියන්නේ නිතරම මුලාවන ගතියනේ. එතකොට මුලාවන ගතිය නිසා විශාල අරමුණක් පැතිරිච්ච අරමුණක් එනකොට එයාට පහසුවෙන් හිත තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතනින් වැඩෙන්නේ ප්‍රඥාවනේ. නුවණින් නැත්නම් ගැඹුරෙන් ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අර මෝහය තුනී වෙලා යන. ඒක නිසා තමයි කියන්නේ අර මෝහ චරිතයටත් ඒ වගේ විතරක චරිතයටත් ඒ වගේ මේ වික්ෂිප්ත චරිත වලට මේ කසින භාවනාව ඉතාමත්ම සුවදායකයි කියන එක පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් ඒකට මම දැන් අපිට දැන් මට පෞද්ගලිකව හිතෙන්නේ දැන් කසින භාවනාවක් කරන කෙනෙකුට දැන් නිල් පාට හරි කහ පාට හරි නිල් පීත වගේ කසින වඩනකොට අපි මේ වර්ණය දිහා බලාගෙන ඒ වර්ණයේ තුලම සිත සංසිඳවනවා කියලා. ඒක තමයි ප්‍රඥාව පැත්තෙන් බලනකොට කොයි ආකාරයකට ප්‍රඥාව දියුණු වෙන්නේ. ඒ වගේ වෙලා අපසානක් මේ චිත්තමය ඥානය වශයෙන් මම දැනගන්න යහන්නේ. තෙරුවන් සරණයි මහත්තයා දැන් දැන් බලන්න අපි දැන් මේ අරමුණ පරිකාරම කර කර අරමුණ හිත තියාගෙන ඉන්නකොට අපේ ප්‍රඥාව වැඩෙනවා කියන නුවණ නැත්තම් තීක්ෂණව ප්‍රඥාව පිහිටියේ නැත්තම් කසින නිමිතට තියාගන්න බෑනේ ඉක්මන නිමිත වැටෙනවනේ නිමිත කැඩෙනවනේ එතකොට දැන් ගැඹුරට ගැඹුරට සමත වශයෙන් සමත සමත වශයෙන් නැත්නම් ධ්‍යාන ප්‍රඥාව තමයි ගැඹුරට බැසගන්නේ ඒ ධ්‍යාන ප්‍රඥාව බැසගත්තාම ඒ ධ්‍යාන ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාවෙන් පහසුවක් වෙනවා. ආ බොහොම හොඳයි ඒක තේරුම් ගන්න අස බොහොම පිං. හොඳයි සරල මිත්‍රෙන් තමයි යොමු වෙන්නම් ස්වාමීන් වහන්සේගෙන් තවත් වැඩිදුර දැනගන්න ඕන කරුණු මේ අවස්ථාවේ අපි දැනගන්න පුළුවන් මම කල්‍යාණ මිත්‍රයන්ට යොමු වෙන්නම් ගෞරවයෙන්. හොඳයි. කරුතර මහා සංඝරත්නයේ ඇතුළු සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ඊටාම ගැඹුරු විස්තරයක් අපිට අද ඉදිරිපත් කරා ඔබ වහන්සේට ගොඩාක් පිං මම මේ භාවනාවේ මේ පටික්කුල මනසිකාර භාවනාවේ ආරම්භක කොටස හැටියට ආරම්භක කොටසෙන් මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ මේ අන් අයගේ ශාරීරික පිළිකුල මෙනෙහි කිරීම නැත්නම් බාහිර වශයෙන් ගැනීමේදී මම පළමුව මේ මනාප අමනාප කෙනෙකුව පළමු අරමුණු කරලා දෙවෙනුව මේ සියලු දෙනෙක්ම අරමුණු කරනවද කියන එකයි මගේ ප්‍රශ්නය තිරුවන් සරණයි. තිරුවන් සරණයි මහත්තයා දැන් මේ මනාප අමනාප කියන ભેදයක් අපේ හිතට මනාප අමනාප ભેදයක් අපේ හිතට ඇති කරගන්නව නෙමෙයි සමහරක් වෙලාවට දැන් මනාප අරමුණක් පිළිකුල් වශයෙන් ගන්නකොට අපේට පිළිකුල් නොවැඩෙන්න පුළුවන්. අමනාප අරමුණක් පිළිකුල් කරනකොටත් පිළිකුල නොවැඩෙන්න පුළුවන්. ඒක නිසා මේ පිළිකුල වැඩෙන්න නම් ඒ මනාප අමනාප ભેදයට වඩා තමන් පුළුවන් තමන්ගේ ගැන හිතලා බලන්න ඉස්සර වෙලා. තමන් තමන්ට මනාපයිනේ. තමන් තමන්ගේ දිහා බලමින් පිළිකුල හොඳට වඩලා ඉවර වෙලා පොදුවේ ඒත් මනාප අමනාප ભેදයකින් තොරව බලන්න පුරුදු වෙන්න එහෙම වුණොත් සම එහෙම වුණොත් Tamanට පිළිකුල හොඳට වැඩෙන්න පුළුවන් නැත්නම් සමහරක් වෙලාවට අර මනාප මනා ભેදෙත් එක්ක රාගයයි ද්වේෂයයි දෙක මතුවෙන්න පුළුවන් පිළිකුලට වඩා. එහෙනම් Taman ගැනම Taman වඩන ඉවර වෙලා මේක ප්‍රගුණ කරනවා නම් ගොඩක් හොඳයි කියලායි මම මතක් කරන් තේරුවන් සරණයි. තේරුවන් කරන්නේ බොහොම පිං බොහොම. හොඳයි තවත් ප්‍රශ්න වලින් ඉගෙන ගන්න පුළුවන්. අවසරයි සම්මානස තිරුවන් සරණයි වහන්සේ අද තාමත් ගැඹුරු කරුණු විශාල වශයෙන් මේ සුළු කාලයක අපිට නැවත නැවත මේක අහලම දැනගත යුතු කියලා මම හිතනවා අද කියපු කරුණු මේ නැවත නැවත කියවලා වහන්සේ සඳහන් කළා මුලදී එක තැනකදී මේ ආලෝක සංඥාව ප්‍රකට වෙන විට අපිට අපි අවධානය යොමු කරනවා කියලා හදවත දිශාවට එතකොට අපිට එකෙන් එන පරාවර්තනයක් වගේ ඒ ආලෝකේ පෙනෙනවා කියලා සන්නත් ඒ බැලීමේදී අපේ එතන ඒක පිටි වශයෙන් බැලීමක්ද නැත්නම් මේ වෙලාවේ අපේ සතිය කැඩීමක් ඇති වෙනවද එහෙම නැත්නම් සංස ඒ ඒ බැලීමෙන් අපිට එන වාසිය මොකද්ද සානාංශ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න එතන අපි එතන තහවුරු කරගන්නේ මේ මේක පිටතින් එන ආලෝකයක් නෙවෙයි මේ අභ්‍යන්තරයෙන් එන ආලෝකයක් කියන එක ඒක දැන ගැනීම දෙකකින් අපි කරන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සානාංශ තේරුම් ගන්න. තේරුම් සරණයි අපි ඒ වගේ තමන්ගේ ඒ ඇතිවෙච්ච සමාද නිමිත්ත හදවත හදවතට යොමු කරලා බලනකොට තමන්ගේ ඒ ආලෝක නිමිත්ත හොඳින් පේනවා නම් තමන් එකෙන් තේරුම් ගන්නේ තමන්ගේ සමාධිය ස්ථාවරයි කියන එක. ඒ වගේම බාහිරින් ආපු දෙයක් නෙමෙයි තමන්ගේ අභ්‍යන්තරේ මතුවෙච්ච දෙයක් විදිහට තමන්ට තේරුම් ගන්න පුළුවන් අර භවාංගේ බලනවා කියලා අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ. ඒතර භවාංගේ බලනකොට ඒ වතුර බේසමකින් තමන්ගේ මූණ විනිවිද පේනාසේ වතුර බේසමයි වතුරයි තමන්ගේ ප්‍රතිබිම්බයයි තමන්ට වෙනම තේරුම් ගන්න පුළුවන් වගේ අර සමාධි නිමිත්තත් එක්ක ඒක වෙනම තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ තමන්ගේ සමාධිය ස්ථීර සමාධිය අතර ඒ පටිභාග නිමිති ස්ථීරයි කියන තේරුම් ගැනීමයි ඉතින් ඒ දන වැඩි වෙලාවක් අපි ඉන්නේ නේ තප්පර කීපය. තප්පර කීපයකින් නැවත අපි අරමුණු දෙනවා මිස වැඩි වෙලාවක් රැඳී හිටියොත් සමාධියෙන් පිරෙහෙන්න පුළුවන්. තනන්ට අවසරයි දැන් ධ්‍යානයේ ධ්‍යාන අංගයන් විතක්ක ਵਿਚාර පිටිස්කේ අදි වශයෙන් අපි ඒක ආවර්ජනය කර යුත්තේම නම් ධ්‍යානෙන් එළියට ඇවිල්ලා අපි නැවත ඒ ගැන ආවර්ජනය කරනවා සංස එතකොට අපි තීරෝෂයම දැනගන්නේ මං අහවල් ධානයේ සමලබන කලේ ඒම සම්බන්ධව එතන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න තිරුවන් සරණයි. ඔව් තිරුවන් සරණයි මම ධානයට සමවැදින තමයි ධානයේ නැගිටලයි ධානාංග මෙනෙහි කරනවා. එතකොට අපි තේරුම් ගන්න අහවල් ධානය හිටියා කියලා. අර ධානයේ ඉන්නකොට Tamanට තේරෙන්න පුළුවන්. නමුත් අපි ස්ථිර කරගෙන ධානාංග ප්‍රත්‍යක්ෂ කරනවා විතරයි. බොහොම වෙනසක්. මේක ප්‍රශ්න දෙකක් තියෙනවා තේරුමක් නැහැ. තෙරුවන් සරණයි අද සම්බන්සේ තාම ගැඹුරින් හොඳට දේශනාව කළා. ඉතාමත් සුදු දැන් මට ඇත්ත වශයෙන්ම මාත් මේ ප්‍රාථමික විදිහට තියෙන්නේ දැන් මට මේ මම මේ පුරුකුල් භාවනාව ගැන කරන අවස්ථාවේදී මට හිතෙන්නේ හැමතිස්සේ මේ මනාප අමනාප දෙකෙන් තොරව ඇති කරගන්න කියන එක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඉතින් මම හිතන්නේ මෙන්න මේ විදිහට මම තමයි පහසෙ මේකන මට ආලෝකයක් ලබා දෙන්න කියලා හිතනවා මම හිතන්නේ හැමතිස්සෙම මේ දැන් අපි ටික්ස් ගන්න බැලුවා මේ කෙස් කියන එක මට ලැබිලා තියෙනවා ඒකෙන් හැමතිස්සෙ ප්‍රයෝජනක් තියෙන පුළුවන් නමුත් ඒක මගේ මේ පරමාර්ථය කියන්නේ මගේ පරමාර්ථය කියන්නේ දවසම අපේ හැම දෙනාටම පරමාර්ථය තමයි ජීවිත සංසිල් කියන නිර්වාණ අවබෝධයට එන මාර්ගය තමයි ජීවිත සංසිල්. ඒකට මේකින් කිසිම පිටුහලක් නැහැ කියන එක. මෙනෙහි කිරීමෙන් මම කරන්නේ. ඉතින් හැම හැම ශරීරයේ කොටසක්ම මේ මේ ඒ ක්‍රියාවන්ට පිටුවහලක් නැත්නම් ඒකට උපකාරයක් නැහැ. ඒක ඒක තියෙනවා විතරයි කියන එකයි මම ඒ විදිහටයි මෙනෙහි කරන්නේ. ඒක සුදුසුද නැත්ද කියන එක තේරුම් ගන්න කැමති තමයි සර්ණයි. තෙරුවන් සරණ මහත්තයට මේ මට කියපු එක හරියට පැහැදිලිත් නැහැ. නමුත් අපි කෙටියෙන් හිතනවා නම් අර තමන් හැම වෙලේම තමන්ගේ ශරීරය දිහා බලන එක මේ අවබෝධයෙන් ඒ කියන්නේ පිළිකුල් වශයෙන් වරන් පිළිකුලයි කියන අවබෝධයෙන් බලන්න ඊළඟට මේක විදර්ශනා වශයෙන් බලනකොට මේ ඔක්කොම රූප කලාප කැඩි කැඩි බිනි බිනි යන අනිත්‍යතාවයෙන් යුක්තයි දුක්ඛතාවිත යුක්තයි අනාත්මතාවයෙන් යුක්තයි මේ අවබෝධයෙන් බැලීමයි මෙතන වැදගත් වෙන්නේ නැත්නම් අපි නිකන් අර හිත හිත හිතුවා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ අවබෝධයෙන් ඇතිකර අවබෝධයෙන් බැලීමයි නුවණින් බැලීමයි මෙතන වැදගත් වෙන්නේ කියලා තේරුම් ගත්තම හොඳයි. තේරුම් ගන්න. ඔක්කොමනාට ආශ්‍රය ප්‍රත්‍යක්ෂ ඥානස්ස දැන් බලන්න සඳහන් කළා අපි මේ ඕදාත ඕදාත කසිනය ඒ වගේම නීල කසිනය පීත කසිනය ලෝහිත කසිනය වගේ දේවල් මේ ශරීරයේ තුල තියෙන අවයව වලින් ආධාර කරන බලනවා කියලා සම්හන්ත දැන් දැන් මේ මේ ඕදාත කසිනේ වගේ නීල කසින අපිට බාහිර තියෙන රූප උපයෝග කරනත් බලන්න පුළුවන් කියලා මම හිතනවා. මේ විදිහට බැලීමෙන් අපිට යම්කිසි වාසියක් තියෙනවා සවන්නාත මේ විදිහ බැලීමෙන් අර අර පිටත තියෙන රූප වලින් කසිනේ ගන්නට වැඩිය මේක ප්‍රායෝගිකද මේක ප්‍රබලද කියන වගේ අදහසක් මට දැනගන්න සම්මත එහෙම හිතුව තර්ජ සම්මත පෙරවන් සර්ණයි තිරුවන් සරණයි මහත්තයා දැන් බාහිර නිල් පාට වස්ත්‍රය නිල් පාට මලක් කොළයක් ඊළඟට මේ කහ පාට මලක් වස්ත්‍රයක් වගේ දේවල් බලලා අපට කසින භාවනා වඩන්න පුළුවන් නිමිති ගන්න පුළුවන් ධ්‍යාන පුරව ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර බාහිර දෙයකට වඩා ආධ්‍යාත්මික වස්තුව කියන්න පුළුවන් තමයි පහසුවක් වෙනවා. තම සමහරක් අයට බාහිර දේ අරමුණු කරන ගමන පහසුවක් වෙනවා. එක එක්කෙනාගේ චරිත ලක්ෂණ සහ සතර පුරුදුනෝ බලපාන්නේ. ඉතින් ඒක නිසා අපි ඒක නුවණින් නුවණින් තේරුම් ගන්නට ඕනේ අපි කෝකද අපට පහසු කොහොමද කෙරෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අර තමන්ම කරලා බලන්න, තමන් කරලා අත්දැකීම් ගන්න. එතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් මම කියන වඩා මම හිතන එක හොඳයි කියලා. තේරුවන් සරණයි. වම්පින්සන්. හොඳයි ගාමිණී මහත්මයා උතුමා යමක් තියනවද ප්‍රශ්නයක් හෝ අදහසක් ගන්නවද? තුනසෙන් සයින්සසිරුව කලින් සමයේ ඔස්සේ බොහොම වැදගත් දේශනාවක් සමන් දුන්නා. සයින්සෙන් මට පොඩි දැක්වන්නට මම දැනගෙන සඳහා ප්‍රතිකුල භාවනාවේ සානිකුත් භාවනාවේ ක්‍රමෙන් ඉන්නකොට සමහර පැයක් පැයකමාවක් වගේ සිටින වේලාවෙදී තමන්ගේ සිත සමාධිගත වුණාම තමාටම පුළුවන් දැනෙනව නේද අපිට මෙනෙහි කරන්න විතක් විචාර පිටරසකාගේ අවස්ථාවට සහ ඒ වෙලාවට සිත කොහෙවත් යන්නේ නැහැ කියන ගතිය සමාධි හිතට දැනෙන අවස්ථාවම සමාධිගත වීමක්ද ඒකෙන් මෙතනින් යන තව ප්‍රයෝජනයක් මෙතනින් යන තවත් ඒ එතන නෝ සමන් ලැබෙන ප්‍රීතිය ගැන සුවනාත්යෙන් සදන ගන්න ශෝතී කිසු සුවසරයි. තෙරුවන් සරණයි මහත්තයා දැන් ඔතන මේ ධ්‍යාන අංග කියන ඒවා කාමාවචර සිත්වලක් තියෙනවා. පරිකරම සමාධියක් තියෙනවා. උපචාර සමාධිය ධ්‍යානාංග තියෙනවා. ප්‍රථම ධ්‍යානෙ ධ්‍යානාංග තියෙනවා. මේ ධ්‍යාන අංග වලින් ලැබෙන සැපය, ශාන්තියම අපි ධ්‍යානය කියලා නතර වීම නෙමෙයි වැදගත් වෙන්නේ. අපි එතන තේරුම් ගන්න ඕනේ ඒ සමාධි නිමිත්තත් එක්ක ඒ ධ්‍යා ධානාංග වැඩි මත නීවරණයන් යටපත් වීම සිද්ධ වෙලා තියෙනවාද කියලා. ඉතින් සමහරක් වෙලාවට උපචාර සමාධියේ ඉඳගෙන අපි ධ්‍යාන වල හිටියා කියලා සමහරක් වෙලාවට අපිට වැරදි අවබෝධෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර නිසි ගුරුවරයෙක් යටතේ ඒ භාවනා වඩනකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන් හරියට මෙන්න උපචාර සමාධියකද නැත්නම් අර්පණා සමාධියකද වෙනස උපචාර ධ්‍යානාංගද අර්පණා ධ්‍යානාංගද කියලා තමන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් අර තමන්ට ප්‍රීතිය අධිකෝ ප්‍රීතිය එනකොටත් ඒ ප්‍රීතිය කියන එක ඇති උනේ සමහර පරිකරම සමාධියෙන්. නැත්නම් උපචාර සමාධියොත් ප්‍රීතිය උත්සන්න වෙලා අපට එන්න පුළුවන්. නැත්නම් ප්‍රීතිය දැන් බලන්න උබ්බේක ප්‍රීති පරණා ප්‍රීති ආදී ප්‍රීතිය වෙනකොට විස්තර කරලා ප්‍රීතිය අධික නිසා රහසින් පවා ගියවස්ථා තියෙනවා. අහසින් පොගිය අවස්ථා තියෙනවා. ඒක නිසා අපි ඒවා අත්දැකීමෙන් සහ ගුරු ඇසුරෙන්ම වටහා ගන්න එක තමයි ගොඩක්ම වැදගත් කියන මතක් කරන දේරුවන් සර්. හරි අපිට අද අලුතෙන් සම්බන්ධ වෙන විජේනි හේරත් නම් සම්බන්ධ නැකලම් මිස්ටේ ඔබතුමාට යමක් ඔබතුමාට හවු සිදුවීමක් අහන්න තියනවාද සම්මාසයෙන් මයික් එක අප්ඩේට් කරලා කතා කරන්න. නෑ නෑ වෙන්නේ නැද්ද? හොඳයි පූර්ණිමා මාත්නේ. නැහැ ප්‍රශ්නයක් නැහැ. හොඳයි වෙනත් කලින් ඒකට අවස්ථාව තියෙනවා පිටල් පිටල් මාත්නේ පිටල් බඳ සම්බන්ධ මාත්නේ. ඔ මාත්නේ පිසල්ල මේ සම්බන්ධනේ උපලී කියලා මහත්මියක් ජයත් මහත්මයා උපලී මහත්මිය ඔබ හිතේ අම්බිරිසි භාවනාවේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් අවශ්‍ය ඔබ කරන්න පුළුවන්. හොඳයි සුභද්‍රා මහත්මිය දෙලොන් සරණයි ස්වාමීන් වහන්සේගේ දේශනාව මැදින් පැහැදිලි භාවනාව කිරීමේ තමයි ඉතින් දැනට ප්‍රශ්නයක් වතුනොත් ඩිස්කස් කරන්න දෙලොන් සරණයි අද චරන් සර්ණයි ස්වාමීන් වහන්සේ අපිට මේ ජීවිත නවකය කියන කොටස ගැන පොඩි විස්තරයක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කොයි අපේ ශරීරයේ කොයි කොයි අවයවයන්ද එහෙනම් කොයි කොයි කොටස් මේ ජීවිත නවකයේ දැකෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ සර්වන් සර්ණ ජීවිත නවකය කියනකොට මුළු ශරීරේ පුරාම පැතිරලා තියෙන එකක් ඒ කියන්නේ සෑම තැනකම තියෙනවා දැන් ඔය අපි ගත්තොත් සෙම සොට්ටු සැරව මේ වගේ තැන්වල හැර අසෝචි අසෝචි වල මෝත්‍රාවල ඒ වගේ වගේ හැර ශරීරයේ කරදර රූප පවතින කාය දසක භව දසක පවතින කොහෙද ඒ හැමතැනම කලාප තියෙනවා ඒකේ ශරීරයේ උෂ්ණතාවන ජීවිත ලාභයක් තියෙනවා ඒක තේජෝවක් තියෙනවා ඉතින් අස්සාව මේ ආහාර ප්‍රසවන ආහාර දිරවන තේජවදන පාචක කියලා ඉතින් ජීවිතනාව කියලා කියන්නේ රූප කලාප රූප නාමයේ නිති. ජීවිතේන්ද්‍රය අවසන් කොට ඇති පතවියාපු තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා සමග ජීවිතේන්ද්‍රය කියන මේ රූප නාමයේ නිති සත්‍යයේ පුරාම පැතිරලා තියෙන ඒකට අපි කියන ජීවිතනාව කලාප කියලා. ඔය කෙටියෙන් මතක් කරගන්න පුළුවන් සරණ. එතන සම්සාරණ සාමේස්වර කෙන්සට වගේ වල තනිකරම තියෙන්නේ සුද්දාෂ්ටක විදිහට අපි කරගන්න ඕන. සුද්දාෂ්ටකයේ තම සමහරක් තැන්වලදී ඔය මේ දාඩිය වගේ තැන්වල මට මතක ඇද්ද චිත්තජ රූප වගේ තියෙන්න පුළුවන් කියලා කියනවා. ඒක අභ්‍යන්තරයේදී. එළියට එනකොට උත්ජාත්‍ය මොඩල තියෙන කොට. සේම සොටු වලින් තියෙන්නම උත්ජාත්‍ය විතරයි. හොඳයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි අපි තවත් කල්යනා මිත්‍රයන්ට අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේගෙන් විස්තර දැනගන්න. ඒක තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. කියන්නේ. සන්නසම අපිට කියන කරෙන් ප්‍රශ්න කල් දියාගෙන තුලා අහන්න ඕනේ කියලා සන්නස මේ දැන් ආලෝක ආලෝක කසිනේ වර්ණක සන්නස ඒ ආලෝක කසින ප්‍රකට වීම තුලින් ඒ ඒක උපකාර කරගෙන සන්නස අපිට වෙනත් ධාන වලටත් ඒ වගේ දැන් ආකාසඤ්ඤායන වගේ පස්සේ ධාන ඒවල ගන්න පුළුවන් සන්නස මේ ආලෝක සංඥාව උපයෝග කරගෙන සන්නත් මේ කසින පිටකන පොඩ පැහැදිලි කරලා දෙන්න සන්නත් කොහේ හරි කියවලා තියෙන සන්නත් ඒ ගැන මට මතක නෑ අපි ඒවන් සන්නත්. තෙරුවන් සරණයි මහත්තයා කෙලින්ම භූත කසින හතරයි වර්ණ කසින හතරයි ආලෝක කසින කියන මේ කසින හතරෙන් විතරයි පුළුවන් අරෝපද්‍යය උපදවන්න. ඒ කියන්නේ අරෝපද්‍යයන් ආකාසානංචායතන ධ්‍යාන උපදව ගන්නට නම් අනිවාර්යෙන් අපට මේ ආකාශ කසින හැර ඉතිරි කසින නමෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් අපි ගත්තොත් ඕදාත කසිනේ ඕදාත කසින චතුත්ථ අධ්‍යාන සමවැදලා සමෝතෙන් නැගිටලා චතුත්ථ අධ්‍යානෙ ආදීනවත් ආකාසානංචාරි සමාධි ආයසංසත් පිටලා මේ ආ රූපය නැත රූපය පවතින මේ අවකාශයක් තුළ පවතින්නේ කියලා අවකාශය අරමුණු කරනකොට ආකාසානංචාර සමාධිය මතුවෙන අනන්ත ආකාශය කියලා අරමුණු කරද්දි. එහෙමත් නැත්නම් අර පතුරවාගත්ත සමාධිය යම්කිසි කඩතුලක් අපි දැක්කොත් ඒ කඩතුලකට හිත තියාගෙන අනාත ආකාශ වල අරමුණු කරද්දී ආකාසානංචායත සමාධි මතුවෙන. ඒක ඕක තමයි පිළිවෙල. ඉතින් ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් අපිට පුළුවන් මේ අරූප අධ්‍යයන අතර උපදවාගෙන ඒක සම්බන්ධ දීර්ඝ විස්තරයක් විසුද්ධි මාර්ගය, ඒ වගේ ධම්ම සංගණේ ප්‍රකරණ අට කතාව ආදී තැන්වල විස්තර කර තිබෙනවා. බොහොම පින්සන්නාද කරන්සක්. අවසර ගන්නව චිත්තකිරිය වායු ධාතුව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඒකම සරණයි. චිත්තකිරිය වායෝ ධාතුව කියලා කියන්නේ Tamanට හිතක් පහළ වෙනවා Tamanට ඇවිදින්න ඕන අතපය අවයව එහෙට මෙහෙට මාරු කරන්න ඕනේ කියලා. ඒ ඒ සිතට අනුව උපදින චිත්තජ රූප වායෝ ධාතුව අධිකව ඒ වායෝ ධාතු අධිකව පාන චිත්තජ රූපයන්ගෙන් තමයි තමන්ගේ අතපය ක්‍රියාත්මක කරවන්නේ. අපි කියන කාය විඤ්ඤාති රූපය කියලා කියනවා. ඒක තමයි වායෝ ධාතුවෙන් සිද්ධ වෙන කාර්යය. ඒක තමයි චිත්ත කිලි වායෝ ධාතුව කියලා කියන්නේ. කියලා ගන්නා තේරුණා. කෙරුවන් සරණේ ප්‍රශ්න මොකුත් නැත්තම් මම සමුගන්නම් මම භාවනා කරනවා. ප්‍රශ්නයක් තියෙනවා සමායන සංස්කෘතිය. ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අනේක අප්‍රමාණ්‍ය වාරයක්ින් නැවතත් අපහ සම්බන්ධ වුණා ස්වාමීන් වහන්සේ. ඔව් අපි අපි ආනාපාන සතිය භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ අපි අපි හුස්ම රැල්ල තමයි නිමිත්ත හැටියට තබා ගන්නෙ. උන්වහන්සේ අපිට විස්තර කරලා දුන්න පරිදි ඒ හුස්ම රැල්ල යම්සි ආකාරයකින් අපි සමාධිය පිහිටවනකොට පරිකර්ම නිමිත්ත, උද්ඝාමිත, ප්‍රතිපාද නිමිත්ත යන ආදී වශයෙන් ප්‍රථම අධ්‍යාන, දෙති අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන යන තත්වයට උන්වහන්සේ අපිට එන හැටි අපිට පෙන්වා දුන්නා. මේදි ස්වාමීන් වහන්සේ අපි නිරන්තරයෙන්ම තියාගෙන හිටිය හුස්ම රැල්ල තමයි නිමිත්ත හැටියට. දැන් ඔබ වහන්සේ අද අපිට කතා කරේ අට්ටික භාවනාව. අට්ටික භාවනාවේ ස්වාමීන් වහන්සේ ප්‍රගුණ කිරීමේදී ඔබ වහන්සේ කියපු ආකාරයට ඕදාත ඕදාත නිමිත්ත ඕදාත කසිනේ අපිට ප්‍රගුණ වුණා. ඒ කියන්නේ ඕදාතේ සුදු පාට ඇට සැකිල්ල තියෙන සුදු පාට තමයි අපිට නැතුනේ. හැබැයි අපි පටන් ගත්තේ අට ශකීලකෙන් පටන් ගත්තේ ඕදාතය කෙනෙක් ඒ තුලින් මතුවෙත් උනේ මම හිතන්නේ ඒක ඒක වෙන්න පරිකර්ම නිමිත්ත කියන ස්වාමීන් වහන්සේ මේදි ස්වාමීන් වහන්සේ මේ මේ මේදත් උද්ඝහ ප්‍රතිභාග නිමිත්ත දක්වා යනකොට ස්වාමීන් වහන්සේ අපි එතකොට නිමිත්ත වශයෙන් තියාගන්න ඕන අට්ටික සංඥාද නැත්නම් ඕදාත සංඥා ස්වාමීන් වහන්සේ පරිදි ප්‍රශ්නේ ඒකයි පිරුවන් සංඥා ඕදාත සංඥා මහත්ය අට්ටික සංඥාද ඉවර වර්ණේ ගලවලා ගත්තා කියන අට්ටික සංඥා අමතක කරන්නේ හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ අනතුරු වහන්සේ මේ සමුදේ රැය කියන කොටසේදී ඔබ වහන්සේ විස්තර කරා ස්වාමීන් වහන්සේ අපිට මේ රූප ඒක ධාතු මනසිකාර විදර්ශනා අපිට ඔබ වහන්සේ විස්තර කරා ස්වාමීන් වහන්සේ මේදී අපිට මේ රූප කලාපය ඇති වෙන්නේ නැති වෙන විස්තර කරා විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මේ ශ්‍රුතවේ ඥායනේ නැති කෙනෙක් මේ භාවනාව වඩනකොට ස්වාමීන් වහන්සේ ඔය කියන කර්ම කාරණා දන්නේ නැහැ. විශේෂයෙන්ම කම්මජ රූප චිත්ත රූප අනාදි වශයෙන් ඒගොල්ලන් දන්නේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේ මේ විදර්ශනා භාවනාවේදී මේ කියන විදර්ශනා ඥාන ඉබේ පහළ වෙන එකක්ද නැත්නම් මේ සුතේ ඥාන තුළ මේ පහළ පහළ කරගatiත් දෙයක් ස්වාමීන් වහන්සේ කියලා සම්මත. තිරෝසරණේ මහත සුතමේ ඥානය අවශ්‍ය වන්නේ නැහැ. තමන් භාවනා කරන අවස්ථාවේ තමන් දකින දකින දේවල් තමන් ගුරුවරයාට කියනවා ඒ ගුරුවරයා කියන කියන දේ තමන්ට දකින්න පුළුවන් නම් මේ අවශ්‍ය නැ සුතමේ ඥානයක්. හැබැයි නිසි ගුරුවරේ අත්දැකීම් කයිත මේ ගැන දන්න හොඳ ගුරුවරේ කැසුරු කරන ගුරුවරයා යටතේ භාවනා කරනවා මේ කිසිම දෙයක අවශ්‍යතාවයක් වන්නේ නැහැ. හොඳයි හොඳයි හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ජයන්ත මහත්මිය තව ඉක්මනින්ම ස්වාමීන් වහන්සේට අපි තව ටික වෙලා ස්වාමීන් වහන්සේ ඉක්මනින් යන්නේ තව මහත් ප්‍රශ්න තියෙනවා කියලා අහන්නේ ස්වාමීන් වහන්සේ. අවසාන වශයෙන් අපිට ප්‍රශ්න කීපයකට යනවා නම් කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? තිරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ සංඝාස කණකදී දේශනා කරන රූප කලාප විවිධ යාමේදී රූප කලාපවල අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තලන්නෝන කියලා මෙතනදී රූප කලාප විවිධ යාම අනිත්‍ය වශයෙන් බලනවා කියන එක සංඝාසයේ පැහැදිලි කරනවා නම් මට ආසයි තෙරුවන් සරණේ ප්‍රශ්න ඉවරද? අපිට ඇහෙන්නේ නැතුව ගියා වත්නිසිරි. තෙරුවන් සරණේ මාව ඇහෙනවද? දැන් ඇහෙනවද මාව? අවසරයි හම්දුරනේ අර එක තැනකදී සාන්නාංශේ ප්‍රකාශ කරන රූප කල්ප දිවිදි යාම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න ඕනේ කියලා. ඒකෙදී රූප කල්ප දිවිදි යාම අනිත්‍ය වශයෙන් බලනවා කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලනවා. පෙරවල් කරන රූප කලාප නැත තමාගේ මේ රූප තම තමාන්ට කැමති විදිහට තියාගන්න බෑනේ. ක්‍රමස්සම කැඩි කැඩි බිඳි බිඳි එන එකව තමයි නිත්‍යතාවය කැඩෙනවනේ අනිත්‍ය කියන එක තමයි. එතකොට මේ නිත්‍යතාවය කැඩෙනකොට හිතේ පිළීමක්. එතකොට ඒක යම්සි වේද එන වේ දුක්ඛ දුක්ඛය කියලා ගන්න. එතකොට දුක්ඛ සංඥාව. එතකොට මේවා Taman ඕනෙ පවත්වා ගන්න මේ කරවන කෙනෙක් විඳින කෙනෙක් නෑ. අන්න අනාත්ම ලක්ෂණය, ශුන්්‍යතාවය. එතකොට මේ අනිත්‍ය දුක් අනාත්ම කියන එක තාම සියුම් වශයෙන් ඒ විදර්ශනා යෝගිය දකින්න පටන් ගන්න රූප කලාප කැඩි කැඩි බිලි බිලි යනත් එක්කම අනිත්‍ය ප්‍රකට වෙනකොටම දුක්ඛ ප්‍රකට වෙලා එතන අනාත්ම ප්‍රකට වෙනවා. මෙන්න මේකට එතන පැහැදිලි කරන්නේ. ඕම් විඥාන. හොඳයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේගේ කාල වේලාව සැලසලා අපිට පුළුවන් අද සාකච්ඡාව නිමවටපත් කරන්න. සම්මාසයේ මේ භාවනාවට පිටන කරන අතරතුර අපිට සම්බන්ධ තියෙන්නේ. ඒ නිසා මම සමස් මුදවරෙන් දෙමෙන්නම් සුබද්දා මහත්මියට සාමාන්‍යයෙන් කෙටියෙන් සින්නම් මොදනා කරන ශ්‍රාවණාචරණ යමුන නැවතවරක්. මම සුබද්දා මහත්මිය. තිල්වන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර අප සැමට යථාභූත ඥානය කරා යාම සඳහා පටික්කුල මානසිකාර භාවනාව මනවින් පැහැදිලි කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවක් මේ ආකාරයෙන් අප සැමට තණ්හා දික්ටි මාන ප්‍රපඤ්ඤ ප්‍රපඤ්ඤ දුරු කර ගැනීම සඳහා උතුම් දේශනාවක් කිරීමට ඔබ වහන්සේ වියදම් කළ කාලය ශ්‍රමයේ කුසලය සියලු බාධක දුරු වෙමින් නිරෝගීව බණ භාවනා කටයුතු වල දිනුවක්ම දකිත්වා සත්‍යාවබෝධය සඳහා මේ කුසලය උපකාරී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට යොමු සම්මාස. ත්වන් සරණ හැම දිනාටම අදත් අපට අවස්ථාවක් ලැබුණා ධර්ම දේශනාවක් කරන ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න. ඉතින් අදත් අපි රැස් කරගත්ත මේ තුන් කුසල ශක්ති පුණ්‍ය සම්භාරය හැමදෙනාගේම පුණ්‍යාත්මේ ජීවිතවලට ආශිර්වාද වෙලා හැමදෙනාටම නිදුක්ව නිරෝගීව සුවපත් මේ ලැබූ නව වසර තුළදී ආමිසයට වඩා ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් ආමිස දායාදයට ගරු නොකර ධර්ම දායාදයට ගරු කරමින් සුවසේ තමන්ගේ ගුණ පිළිවෙත් භාවනා මාර්ගයේ මුදුන්පත් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා ගමන් කරන්න ලැබේවා සුවසේ පාරමී පුරා පැතුම් පරිදි නිවනින් සැනසෙන්න මේකින් හේතු වාසනා වේවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරන තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි. නම් කරා සුල්ලකේන මයාල සම්පත් වන්දිතම් तारकुट्टादितेरागतान्ताय तथाशीलतया Thank you.